ඉතින් එමනම් අපි අද මේ ධම්මවි වදනෙන් මතින් සංවිධානය කරන්න යෙදුන ශ්‍රී සම්බුද්ධ ජයන්ති බුද්ධත්ව 2600 සංවත්සරයේ සමරමින් කරන්න බලාපොරොත්තු වෙන විශේෂ වැඩපිළිවෙලයි මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන හුඟ දෙනෙක් ඉන්න අය සාමාන්‍ය සම්ප්‍රියපදන සංවිධානය කරන වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච ඇත්තෝ. ඉතින් ඒ දෛනික කාලසටහනම අද ක්‍රියාත්මක කරමු කියලා මම යෝජනා කරනවා. ඒක ඒ සඳහා අපි සීලයක පිළිතලා ඊගාවට පැයක පමණ පර්යංක භාවනාවක් කරලා අපි ධර්ම දේශනාවකට සවන් දෙන්න බලාපොරොත්තු වෙමි. මේ දේශනාව සම්බුද්ධත්ව ජයන්තිය පදනම් කරගත්තු දේශනාවක් වෙනවා. ඊට පස්සේ දේශනාවෙන් පස්සේ සුළු කාලයක් අපි දේශනාව හා සම්බන්ධ ගැටළු ප්‍රශ්න තියෙනවා නම් මතු මතාන්තර තියෙනවා නම් සාකච්ඡා කරලා 11 ඉඳලා 12:00 වෙනකන් දවල් දානි සඳහා වේලාව ගන්නවා. ඒ කාලේ පාස්තු පාස්කයන්ට තේපන් සංග්‍රහයක් සහ සක්මන් කිරීම සඳහා වෙලා ලැබෙනවා. ඊට පස්සේ අපි එකමාරේ ඉඳලා දෙකමාර වෙනකන් ධර්ම සාකච්ඡාවක් වෙන විසුඳුම් වැඩ පිළිවෙලක් කරලා දෙකමාරට අපේ වැඩසටහනේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි වැඩසටහන ආරම්භ කිරීම වශයෙන් සියලු දෙනාම ආජීවට්ටමක සීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය පවත්වනවා.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 බලාපොරොත්තු වෙන ආධුනික කවුරු හරි ඉන්නවද? එහෙම කෙනෙක් උපදෙස් භාවනා උපදෙස් මේ පිළිසෙ බලාපොරොත්තු වෙන අඳුරලා දැනගන්න මම කැමති කවුරු හරි ඉන්නවනම් අසෝසන්න අලුතෙන් ආවා. ඉතින් මේක හැමදාම වගේ අපිට සම්පියුල කරන වැඩ පිළිවෙලා ඒ කියන්නේ <clears throat> කීප දෙනෙක් කොහොමඩක්වත් අලුතෙන් සම්බන්ධ වෙනවා. අපි එතකොට කරන්නේ ඒ ඒ කීප දෙනත් අපේ පිළිතුර සම්බන්ධ කරගෙන භාවනා මෙහෙවීමක් විනාඩි කිහිපයක් පවත්ලා එහෙමම පරියන්කේට අනේක. පරියන්කේ කියලා කියන්නේ දිගට භාවනා කරගෙන අනේකයි. ඒ නිසා ඒ වැඩ භාවනා වැඩ පරියන්කය දැන් මේ පටන් ගන්න හදාන්නේ කියලා සකස් වෙලා තමන් ඉන්න තැන හොඳට පැයක් ඉන්න පුළුවන් විදිහට පරිපරි ගහින්නේ කියලා. එහෙම සකස් කරගෙන අපි හිත අලුත් කරගන්න ඕනේ අපි දැන් සීලක පිළිහිටියා ඒ වගේම සමාන අදහස් ඇති කල්යාණ සත්පුරුෂ මණ්ඩලයකට අපිපත් වුණා ඒ වගේම අපට ඒ ඉන්න පුළුවන් වපසරියක් පරිහරයක් ලැබිලා තියෙනවා ඉතින් ඒ අවස්ථාවේදී අපි පරිහරය පිළිබඳව බාහිරින් හම්බ වෙච්ච මේ පහසුකම් ටික සකස් කලකලා හිත අලුත් කරගෙන ආධ්‍යාත්මික වශයෙන් Tamange කය ඇතුළත මේ සඳහා සකස් කිරීමක් වශයෙන් හොඳට සමබරව වාඩි වෙනවා මේකට පල්ලංකේ කියලා කියන්නේ පරයන්කේ කියලා කියන්නේ. ඒක වාඩි වුණාට පස්සේ ඒ පැයක පමණ ඉන්න අවශ්‍ය නම් අපිට සිද්ධ වෙනවා ඒ ඉන්න ඉරියව්ව බොහොම සුවයලවන පහසු ඉරියව්වක ඉන්න. ඉතින් මේ දී ලැබී ඇති පහසුකම් අනුව අපි ඒ නිසා ඒ පහසුව මිත්‍රත්වය සහල්ලුව සලකන්න උපමාන දෙකක් ක්‍රියාත්මක කරන බලාපොරොත්තු එකක් තමයි වාඩි වෙලා මුරුතු විදියට ඇස් දෙක වහගෙන හිතෙන් Tamange ඉරියව්ව පිරිමැදලා බලනවා මේකේ වම් පැත්ත දකුණු පැත්ත අතර සමබර භාවයක් තියෙනවාද කියලා. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද සුළු වේලාවකින් වෙහෙසටපත් වෙනවා හිත. ඒක නිසා ඇත් එක වහලා හිත ඇතුළට යොදවලා නැත්නම් කායයේ ඉරියව්වට යොදවලා බලන්න තමන් දෙපැත්ත සමබරද ඒ සමබර නැත්නම් ඒක අපි හරි බරි ගහනවා කියලා කියන්නේ. ඊට පස්සේ තමන්ගේ හැම මස්පිඩුවක්ම හිතින් අතගාලා ඒ හැම එකක්ම ලිහිච්ඡ ස්වරූපෙන් සහල් ස්වරූපෙන් කියනවා කියලා බලන්න. බලලා අනේ ආරම්භයේ අපි සපේලා සකල සකස් කරලා දෙන ඒ සහල් භාවය සමමිතික භාවයටයි අපි හිත යොදනවා. හිත යොදලා අපි බලමු ස්වල්ප වේලාවක් හිත ඇතුළට නැමිලා මේ කයේ තියෙන සහැල්ලුව මේ කයේ තියෙන සමබර භාවයේ බුද්ධ විඳිනවා කියලා. මේ බුද්ධ විඳිනවා කියන අදහස් කරන්නේ හිත බාහිරට යනවා වෙනුවට මේ ඇතිවෙච්ච සහැල්ලුවට හිත නමලා ඇතුළට වෙනවා නම් අපිට පහසුව බුද්ධියක් ලැබෙයි. අන්නේ සහල්ලුවට පහසුට හිතෝ දාන අපි සුළු වේලාවක් ගත කරමු බලන්න. අතුලින් පිටින් අපේ වැඩේට සහයෝගය ලැබෙනවා. ධර්ම ආකාරයකට වැඩේට yaadෙන ගතියක් සහයෝගයක් ලැබෙනවා නම් ඒ කියන්නේ හිත අතුරට නැමුණා නම් ඒක අපිට දැක දැන ගන්න පුළුවන් හිත අතීත අනාගතයේ දිහායි හිතවිලි පහල කරන්නේ නේ මෙතන ඉඳගෙන වෙන තැන් ගැන කල්පනා කරන්නේ නේ මේ කයේ ඉඳගෙන වෙන කෙනෙක් ගැන හිතන්නේ නෑ මම දැන් මෙතන ඉන්නවා කියන එක වටා ගන්න නැත්නම් වැටෙන්න ඉඩක්. ඒක වැටෙනවා නම් ඒකෙන් අදහස් කරනවා දැන් හිත ඇතුළට නැමෙන්නයි කැමැති. ඉතින් ඒ සඳහා ප්‍රධාන තවත් සාධක දෙකක් කියනවා. බාහිරින් බලපාන මේ බාහිරින් එන ශබ්ද සහ කයේ පවතින යම් වේදනා. ඒ නිසා වේදනා නොවීම පිණිස හොඳ කය පටල කළ සකස් කර ගන්න ඕනේ. කීපවතාවකුණත් හරි බැරි යනකොට ඒක ප්‍රශ්නයක් නෑ. බාහිරින් එන ශබ්ද පිළිබඳවත් Tamanට ආමන්ත්‍රණය නොකරන නිසා මේ ශබ්ද පිළිබඳ හිතලා කරගන්න නැතුව මම දැන් මෙතන ඉන්නවා නැත්තම් මම දැන් මෙතන හිඳගෙන ඉන්නවා හිඳිනවා කියනකෝ ඉන්නවා කියනකට හිත යොදන එකයි පළවෙනිම ප්‍රවිෂ්ඨය ආරම්භයේ වශයෙන් පරියන්කේට අපි කරන්න බලාපොරොත්තු ගන්න ඉදිච්ච විදියේ පිටිපිලි බාධා, ශබ්ද බාධා, වේදනා බාධා නැත්තම් ඊට ඇතුළට යොමු ඉන්න බව ඉඳගෙන ඉන්න බව අනුව ඊට ඇතුළට නැමෙනකොට සමහර විටක ප්‍රාණයට නැත්නම් ආනාපානයට හුස්මට පිට යන්න ඉඩ තියෙනවා හිත ගියේ නැත්නම් නැති තාක්කල් අපි ඉන්න ඉරියව්වේ මට දැන් නිින්ද ගිහිල්ලා නැහැ. මට සීමුර්ජ වෙලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. ඉන්න බවට අවදියක් තියෙනවා කියන්නේ. යම් විදිහකට ඒ හුස්ම ගන්න එක ප්‍රාණය ආනාපානෙ වැටෙනවනම් අපිට පුළුවන් ඒ ස්වභාවයෙන් ගන්න හුස්මට හිත යොදන්න. නමුත් එතෙන්දී ප්‍රවේශම් වෙන්න ඕනේ හිත හුස්ම අඹාගෙන යන්නේ නැතුව දුර බැඳ යන්නේ නැතුව ස්වභාවයෙන් පහළ වෙන හුස්ම දිහා බලනද ස්වභාවයෙන් පහළ වෙන්න ඇරලා ඒ නිසා එතනදී හිත තියාගන්න තියෙන්නේ එහෙම හුස්ම ප්‍රකට කරගන්න අදහසෙන් ආයාසයෙන් හුස්ම ගන්න එපා ස්වභාවයෙන් හුස්ම ගන්නවට වැටෙනවනම් ඒ හුස්මට හිත යොදාගෙන ඒ මතින් මේ වර්තමාන මොහොත රැකගන්න එකයි. ස්වභාවික වැටෙන හුස්ම තියා බලනවා එහෙම නැත්නම් වැටෙන්නේ නැත්නම් ඉන්නා වූ ඉරියව්. ඉඳගෙන ඉන්න භාවයේ හිත පවත්නවා. මේ දෙකෙදිම හිත ඇතුළට නැමෙන එක තමයි ප්‍රධාන වෙනස. ස්වභාවයෙන්ම තියෙන හුස්මට හිත ගියොත් ඒ ගිය කෙනාට වැටහෙවි නැත්නම් ඒක වටිනවා එහෙම වටහා ගන්න එක මොකද්ද මේ හුස්ම ගන්න වැඩපිළිවෙල සිදු වෙන්නේ ශරීරයේ මේ ශෝෂණ පද්ධතිය ආශ්‍රය කරන උඩකයේ එනිසා යටිකයේ හේමම තැන්පත් වෙන්න ඇරලා හුස්ම තේරෙන නිසා උඩුකයට හිත අරගෙන ඒ උඩුකයේ සිදුවෙන හුස්ම ස්වභාවයෙන් වෙන හුස්මට හිත පවත්වාගෙන යෑම තමයි සාමාන්‍යයෙන් ආනාපාන සතිය කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දිකානු ඉස්තපාත්තමයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි අවධානය වැඩි කිරීමේ අදහසින් යටිකය අමතක කරලා උඩුකයට හිත ගන්නවා හුස්ම වැටෙනවා. වැටෙන්නේ නැත්නම් මුළු කයෙම හිත පාත්නවා. භාවයේ වැටෙන හුස්මේ හිත පවත්වන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනම් ඒකත් භාවනාවක් නමුත් හොඳ තීක්ෂණ බුද්ධිමත් නැත්තඳ මේ උඩුකයේ හුස්ම අනුව හිත පවත්වනවනම් ඒ උඩුකයෙත් හුස්ම ගන්න වැඩපිළිවෙල වැඩියම ප්‍රකට වැඩියම ප්‍රසිද්ධ වැඩියම පිරිමැදෙන තැන ටික වේලාවක් බලන්නේ දිල්ලෙන් අල්ල ගන්න පුළුවන් දැනුණයි කියලා දෝෂයක් නැහැ. දැනෙනවා නම්, පේනවා නම් ඒක ඒකාග්‍රතාවයට උදව් වෙන නිසා මේ හුස්ම ගන්න වැඩ පිළිවෙල වැඩිම ප්‍රකට ප්‍රසිද්ධ තැන දැක ගන්නා දැන ගන්නා සුදු භාවනා කරන එකයි ඊගාව පියවර සඳහා අපි ගන්න ප්‍රයත්න. සමහරටි කුට ශෝෂණ පද්ධතිය උඩම කෙලවර නාශක පුදු තාක්කුඩු පුරවාගෙන ඉස්ම ඇතුල් වෙන පිට වෙන ගතිය වැටෙනවා නාස්පුඩු වල පිටියෝ උඩුතල මත ඒ විදිහට නාසිකාග්‍රය හෝ උඩුතල ආශ්‍රය කරගෙන කරන භාවනාව සතියට කියනවා ආනාපාන සතිය කියලා. ඒකවත් නමුත් අතුරු මාර්ග තියෙනවා සමහරකට උගුරු ප්‍රදේශයේ, පපුව ප්‍රදේශයේ, නාසය ඇතුලේ නැත්තම් උදරයේ සුසන පද්ධතිය යටම කෙලවර වුණත් ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ප්‍රායෝගිකව මාත්‍යකලා කොහෙද හුස්ම වැඩිම ප්‍රකට වෙන්නේ කියලා. ඒ අටම කෙලවරේ සිද්ධ වෙනවා නම් අපි කියනවා <clears throat> උදරච්ඡජ චලන නැත්නම් උදර චලන අනුව සිදුවෙන පිම්බීම හැකිලිම භාවනා ක්‍රමය කියලා. නාස්කාග්‍රේ කියනවා නම් අපි කියන එකට ආනාපාන සතිය කියලා. ඒකම තමයි සමහරු මේ පප ප්‍රදේශයේ නඟුරේ නාය ඇතුලේ වගේ සලකන්නේ. ආනිම වැටෙනවා නම් ඒ ප්‍රායෝගිකව වැටෙන ඒ තන හිත තියාගෙන ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්ම වශයෙන් සතිය පැවැත්වීම නැත්නම් එතන හිත පැවැත්වීම වර්තමානයේ හිත පැවැත්වීම තමයි අපි මේ ඉදිරි කාලේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තවත් ලැබිච්ච වටිනා අවස්ථාවේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා හිතනවනම් මේ ඉදිරියටත් ඒ හුස්ම ගන්න වාරයක් පාසා ආශ්වාසයක් ප්‍රශ්වාසය ඒ ආශ්වාස හුස්ම රැල්ල සහ ප්‍රශ්වාස හුස්ම රැල්ල දෙක වෙන් කරලා දෙකේ වෙනස අත්දැකීමේ අත්විඳීමේ වෙනස දැක ගන්නා සුළු බැලීම තමයි ආධුනික උපදේශ පන්තියේ දෙන්න තියෙන අවසාන උපදේශය. යම් කෙනෙකුට මේ වගේ ආස්වාද ප්‍රසවාස වැටෙන්නේ නැත්නම් උඩුකය තනක් සීමා කරන්න බැරි නම් ආශ්‍රද ප්‍රසවාස වශයෙන් මේ කරගන්න ගන්න බැරි නම් අර ආරම්භක පියවර වශයෙන් ඉන්නා ඉරියව්වේ හිත පැවැත්වීමත් සෑහෙන හිත හික්මීමට ලක් කරන දෙයක්. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ඉඳ ලැබෙන ලැබෙන අවස්ථාවේදී මුළු කයේ තිබෙන හිත උඩුකයට අරගෙන පුළුවන් නම් ඒ හැපෙන තැනටම ගන්නවා. එහෙම නැත්නම් යන්න පුළුවන් තරම් දුර ගිහිල්ලා එතන දිගට හිත පවත් ගන්න ඕන හිත කීකරු වෙනකන් ආනපන කීකරු වෙනකන් එතකොට තමයි අර සියුම් සියුම් වලට වලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක එක දිගට කරන්න ලැබෙනවා නෙවෙයි. හිත විදිවලින් වේදනාවලින් ශබ්ද වලින් බාධා වෙයි. නමුත් මේ බාධා ඉවර වෙච්ච ගමන් ආධුනිකයෙක් වාගේ නැවතත් මුලක ඉඳලා පටන් අරගෙන ශක්ති ප්‍රමාණයට සතිය එකලස දිනු කිරීම අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ එහාට තවත් උපදේශ මේ වෙලාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිච්ච උපදේශ අනුව අපි ඉදිරි කාලය සම්පූර්ණ වෙනකන් මේ භාවනා කරගෙන යමු. සිතනාට ලැබිච්ච මේ වටිනා අවස්ථාවෙන් සතිය සමාධිය එකලස ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මම නිහඬ වෙනවා. අපි තව ඉදිරියට මේ පැය පවත්වන්න උත්සාහ සාදු සාදු සාදු